මඩ කඩිති වැැවූතාවල වැහිකාලේ පෙන්නා මග නොමග නොවැටි යනතාලේ සිපින් කිරිපෙවූමූසිලයින් උඩුමාලේ අපේ ගුරුතුමා යයි තාමත් ඉසින්කෝලේ සාමා අමර විකුණති බසපුලේ කජු කුමාරෝද පිටුදන් දෙති එයින් මතු උගතමානා ශිල්පය පිල් කඩනො පැතු වේවැල වටා ඉකිබිල දඩුවමක් පැතුූ රන් මසු පට පිළි අබරන උරන වෙලා සමන් පිත්ච කැකුලියගෙයි මිලින වෙලා ගුරුනිවහනේ කඳුලට උල්පතක් වේ බුදුහාමිනේ ඇත බිතු සිතුවමක් වේලා පැනමඩ කඩීති වැවූතාවලු වැහිකාලේ පෙන්නා මග නොමග නොවැටි යනතා කිරිප් කිරිපෙවූ මූසිලයින් උඩුමාලේ අපේ ගුරුතුමායයි තාමත් ඉසින්කෝලේ